සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්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 කතමංචාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ රත්මලාන වෙඩිකන්ද පාරේ පදිංචි නාලිනී සානිස් මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් විසින් පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ 2012 ජූලි මාස 18 වන දින මිය පරලෝ යන්නට ඉදුණු හෙන්ස්ලි ක්ලිෆර්ඩ් කපුගම සානිස් තමන්ගේ ස්වාමි පුරුෂයාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ එතුමන්ගේ භව ගමන සුගතිගාමී වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම 2015 වර්ෂයේ මිය පරලෝ යන්නට එදුණු හපුආරච්චිගේ මහින්ද ලක්ෂ්මන් පෙරේරා වැඩිමහල් සහෝදරයා ඇතුළු මිය පරලෝ ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේ ඇතුළු සැමට ආශිර්වාද කිරීමත් කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ පින්නතුන් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ බෞද්ධයන් විසින් පිළිපැදිය යුතු ආර්ය ශ්‍රාංගික මාර්ගය පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ සච්ච විභංග සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පැහැදිලි කරන තැන සරියුත් මහරහතන් වහන්සේ එය පැහැදිලි කරමින් දක්වන දේශනා පාඩය. කතමං චාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං මේ සච්ච විභංග සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරන්නේ උන්වහන්සේෙහිදී අර භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා පැහැදිලි කරනවා ආයුෂ්මත්වරුනේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය anu කුමක්ද අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි ඒ කෙබඳු ආර්ය අෂ්ටාංගික මාර්ගයක්ද සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග 8න් යුක්ත වූ මාර්ගයයි ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය හැටියට දක්වන්නේ කියලා උන්වහන්සේ එහිදී විග්‍රහ කරනවා එතකොට මේ දේශනා පාඩය පාදක කොටගෙන අද ධර්ම දේශනාවෙන් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන් විසින් පිළිපැදිය යුතු ආරෂ්ඨාංගික මාර්ගය පිළිබඳව. මේ ආරෂ්ඨාංගික මාර්ගය අංග 8කින් යුක්ත වෙනවා. ඒ අංග 8 කියලා කියන්නේ අපේ සිත් සතන් තුළ දියුණු කරගත යුතු මානසික ගුණාංග 8ක්. එහෙම නැත්නම් චෛතසික ධර්ම 8ක්. චෛතසික කියලා කියන්නේ සිතේ හටගන්නා ගුණාංගනේ. ඒ ගුණාංග දෙවර්ගයක් පවතිනවා කුසල සහ අකුසල වශයෙන්. එයින් කුසල පක්ෂයට අයත් වෙන නිර්වාණ ගාමිනී මාර්ගයට උපනිශ්‍රය වෙන පාදක වෙන කරුණු 8ක් තමයි චෛතසික ධර්ම 8ක් තමයි මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවල මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාංග අට පිළිබඳව කරුණු පැහැදිලි කරනවා මෙහිදී අපි මූලික වශයෙන් වටහා ගන්නට ඕන මේ ගුණාංග අට මේ ප්‍රතජන සත්වයන්ගේ සිත්වලත් විටින් විට මතුවෙනවා එහෙම නැත්නම් මේ චෛතසික ධර්ම ආර්ය අනාර්ය සියලු දෙනාටම පොදු කුසල චෛතසික සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. එය ආර්යයන් වහන්සේලාගේ සිත්වල වගේම ප්‍රතජන සත්වයින්ගේ සිත්වලත් විටින් විට ඇති වෙනවා. මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? එය මනසෙහි ජනිත වෙන එක්තරා ගුණයක්. එහි ස්වરૂපය තමයි මේ ආලෝකයෙන් කෙරෙන කාර්යය තමයි එන් සිද්ධ කරන්නේ. ආලෝකයෙන් කරන්නේ සියල්ලක් ප්‍රකට කොට පෙනෙන්නට සලස්වීම. එතකොට අන්ධකාරයෙන් කරන්නේ අඳුරු කරලා අප්‍රකට කිරීම. එහෙම නැත්නම් නොපෙනෙන්නට සැලැස්වීම. එතකොට ඒ අන්ධකාරය වගේ තමයි අපේ මනසේ ක්‍රියාත්මක වෙන මෝහය, අවිද්‍යාව. ඒ අවිද්‍යාව මෝහය මතුනහම ඒන් සියල්ල අඳුරු කරනවා, ආවරණය කරනවා, නොපෙනෙන්නට සලස්වනවා. යම් සිතක ප්‍රඥාව අවදි වෙනවා නම් පෙනෙන්නට සලස්වනවා, ප්‍රකට වෙන්නට සලස්වනවා. මොනවද පෙනෙන්නට සලස්වන්නේ? මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය. ඒ කියන්නේ ඒ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ආකාරය, ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ වලින් යුක්ත බව, ඒ වගේම මේ සංස්කාර ධර්මයන් ජනිත වෙමින් නැවත නැවත මේ භව පැවැත්ම සඳහා ප්‍රධාන හේතුව වෙන්නේ තෘෂ්ණාව කියන බව ඒ තෘෂ්ණාව දුරු කළොත් පමණයි මේ සංස්කාර දුක්ඛය දුරු කරන්නට පුළුවන් කියන බව ඒ සඳහා එකම මාර්ගය මේ ආරෂ්ඨාංග මාර්ගයයි කියන මේ හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය කියන මේ காரணා ප්‍රකට කොට දකින්නට අවස්ථාව සැලසෙන්නේ ප්‍රඥාව සිත් තුළ අවදි වෙන ප්‍රමාණයට. ඒ නිසා ප්‍රඥාව මාර්ගාංගයක් හැටියට එහෙම නැත්නම් නිර්වාණගාමිනී මාර්ගයට උපකාරක අංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට සම්මා සංකප්ප කියලා කියන්නේ විතක්ක චෛතසිකය. විතක්ක චෛතසිකේ කුසල් අකුසල් දෙකෙහිම යෙදෙනවා. විතර්කයෙන් කරන්නේ නැවත නැවත යම් අරමුණක් වෙත සිත යොමු කිරීම. එහෙම නැත්නම් සිතට යම්කිසි අරමුණක් නැවත නැවත මතු කර දීම. එතකොට මේ විතක්ක චෛතසිකය නිසා තමයි අපට යමක් පිළිබඳව නැවත නැවත සිතන්න, කල්පනා කරන්න, මෙනෙහි කරන්න, ආවර්ජනා කරන්න, ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්කම තියෙන්නේ මේ විතක්ක චෛතසිකය නිසා. ඒ විතක්ක චෛතසිකය තමයි යම් කිසි කෙනෙකුට වචන භාවිතයටත් උපකාර වෙන්නේ. ඒ වගේම විතක්ක චෛතසිකය තමයි ධානාංගයක් හැටියට යම් අරමුණක චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරගන්නට අපට උදව් වෙන්නේ නැවත නැවත අරමුණ කෙරෙහි සිත යොමු කරමින් මේ විදිහට විතක්ක චෛතසිකය කියන්නේ සුවිශේෂ ගුණයක්. එතකොට අන්නේ චෛතසික කුසල පක්ෂයේහි වැඩෙනකොට තමයි සම්මා සංකප්ප කියලා හඳුන්වන්නේ. ඒකත් අපේ සිතේ ගොඩනැගෙන චෛතසික ධර්මයක්. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා හඳුන්වන්නේ ඒ නම් වලින්ම හඳුන්වන විරති චෛතසික. විරති කියලා කියන්නේ වැළැක්වීම. වචනයෙන් සිද්ධ වෙන අකුසල් වලින් වළක්වමින් ඒ අකුසල් වලට යොමු වෙන්නට නොදී අපේ සිත එයින් ආරක්ෂා කරන ධර්මය තමයි සම්මා වාචා කියලා කියන්නේ මුසාවාද, පිසුන වාච, පරුස වාච, සම්පප්පලාප කියන මේ වචනයෙන් සිද්ධ වෙන වැරදි සිදු වෙන්නට ඉඩ නොදී අපේ සිතයින් ආරක්ෂා කරගන්නට සම්මා වාචා කියන මේ මාර්ගාංගය උපකාර වෙනවා. ඒක විරති චෛතසිකයක් කියලා කියන්නේ අර වරදින් වළක්වන නිසා. ඊළඟට සම්මා කම්මන්ත කියලා කියන්නේ ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර කියන කයින් සිද්ධ වෙන අකුසල් වලින් වැළැක්වීම වශයෙන් ඇති වෙන මානසික ගුණය. ඒකත් විරති චෛතසිකයක්. ඒ කියන්නේ අකුසලයෙන් වළක්වන විදිහේ චෛතසිකයක්. ඊළඟට සම්මා කම්මන්ත කියලා කියන්නේ අයහපත් දිවි පැවැත්මෙන් වැළකීලා. ඒ කියන්නේ ජීවිතේ පැවැත්වීම සඳහා කරන අයහපත් ක්‍රියාවලින් වළක්වා ගන්නටත් ඒ වගේම යහපත්ව දිවි පවත්වන්නටත් අනුබල දෙන මූලික මානසික ගුණය. ඒකත් අයහපත් දිවි පැවැත්වීමෙන් වැළැක්වීම වශයෙන් ඇතිවෙන නිසා ඒකත් විරති චෛතසිකයක් හැටියටයි හඳුන්වන්නේ. මේ කියන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ විරති චෛතසික තුනෙන්ම අපි වරදින් වළක්වලා යහපතෙහි යොදවන්නට ඒවා හේතු වෙනවා. ඒ නිසා නිවනට උපකාර වෙන මාර්ගාංග ධර්ම හැටියට හඳුන්වනවා. ඊළඟට සම්මා වායාම කියන්නේ වීරය. වීරයත් කුසල අකුසල් දෙකෙහිම යෙදෙන චෛතසිකය. මෙතනදී අදහස් කරන්නේ කුසල වීරය. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් ජනිත වෙන්නා වූ වීරය. ඒ වීරය තමයි අකුසල් දුරු කරන්නට, කුසල් වඩවන්නට උපකාර වෙන්නේ. ඒ බඳු වීරය තමයි කෙනෙකුට නිර්වාණගාමිනී මාර්ගයේ හැටියට උපකාර වෙන්නේ. ඊළඟට සම්මා සති. සති කියලා කියන්නේ සති චෛතසිකය. ඒ සතිචෛතසිකයෙන් මනවින් අරමුණට අවධානය යොමු කරන්නට සිත ගැනත් අරමුණු ගැනත් පූර්ණ අවධානය පවත්වා ගන්නට අපිට සතිචෛතසිකේ උපකාර වෙනවා. ඊළඟ සමාධිය කියලා කියන්නේ දියුණු කරන ලද ඒකග්ගතා චෛතසිකේ. ඒකග්ගතා චෛතසිකත් කුසල අකුසල සියලු සිත්වලම යෙදෙනවා. එතකොට කුසල් සිත්වල යෙදෙන දියුණු කරන ලද ඒකාග්‍රතා චෛතසිකය තමයි සමාධි කියලා කියන්නේ. ඔන්න ඔය කියන කුසල චෛතසික 8 ප්‍රතජන පුද්ගලයාගේ සිත්වලත් විටින් විට ජනිත වෙනවා. නමුත් ඒ ප්‍රතජන සිත්වල ජනිත වෙනකොට එකවරකට ওই චෛතසික වලින් එකක් දෙකක් තුන හතරක් පහක් ඒ විදිහට ඇති වෙන්න පුළුවන් 6 7 8 කියලා මේ 8ම එක සිතක පහළ වෙන පළවෙනි අවස්ථාව තමයි සෝවාන් මාර්ගඥානය කියලා කියන්නේ. ඒ චෛතසික ධර්ම 8ම එක්සිතක එකවර යෙදුනොත් තමයි ක්ලේශ ප්‍රහාණය කිරීමේ හැකියාව තියෙන්නේ. ක්ලේශ ප්‍රහාණය කිරීම කියලා කියන්නේ කෙලස් ධර්මවල අවස්ථා තුනක් තියෙනවානේ. අනුසය, පරයොට්ඨාන, ව්‍යතික්‍රමන කියලා. අනුසය කියලා කියන්නේ තියද නැතිද කියලා හොයන්නට බැරි තරම් සූක්ෂම විදිහට ක්ලේශයන් නිදිගෙන පවතින අවස්ථාව. එහෙම නැත්නම් ක්ලේශ මූලය කියලා කිව්වොත් නිවැරදි. ඒ ක්ලේශ මූලයන් තමයි අනුශය කියලා හඳුන්වන්නේ. ඒ ක්ලේශ මූලයන්ට අදාළ ප්‍රත්‍ය එහෙම නැත්නම් ඒවා අවදි වෙන්නට අවශ්‍ය කාරණා මතුවෙනකොට අන්න අර ක්ලේශයන් අවදි වෙන්නට පටන් ගන්නවා. ඒ අවදි වෙන දෙවන අවස්ථාව තමයි පරිඋත්ථාන කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ඒ පරිඋත්ථාන අවස්ථාවෙත් ඒ ක්ලේශය වළක්ව ගන්න බැරි වුණොත් ව්‍යතික්‍රමන කායික වාචසික මානසික වශයෙන් ඒ ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. උදාහරණයක් හැටියට ධර්මයේ දක්වන්නේ අලු යට ගින්දර තියෙනකොට උඩින් අලු වලින් වැහිලා නිසා ගින්දර තියද නැද්ද කියලාවත් හොයන්නට බෑ. නමුත් ගිනි පුපුරු අලු යට තියෙනවා. ඒතර අපි පුළුන් රොදක් හෝ කඩදාසියක් හෝ අර අලු මතට දාලා තිබ්බොත් ටික වෙලාවක් යනකොට ටිකෙන් ටික දුම් ගහන්න පටන් ගන්නවා. ඒ තමයි අන්න අර යට තියෙන ගින්න උඩට මතු වෙන්නට ටික ටික සක්‍රිය වෙනවා. ඊට පස්සේ යම් අවස්ථාවක වහාම අර පුළුන් රොද හෝ කඩදාසි කැබැල්ල වහාම ගිනි ගන්නවා. ඒ අවස්ථාව තමයි ව්‍යතික්‍රමන අවස්ථාව වගේ. අන්න ඒ වගේ අපේ මනසේ ක්ලේශයන්ගේ මූල අවස්ථාව පවතිනවා. ඒවා අවදි වෙන අවස්ථාවක් පවතිනවා, සක්‍රිය වෙන අවස්ථාවක් පවතිනවා. එතකොට සීලයෙන් තමයි අපි බොහෝ කොට අර සක්‍රිය වෙන අවස්ථාව පාලනය කරන්නේ. කයින් වචනයෙන් වැරදි සිද්ධ නොවි ආරක්ෂා කරගන්නකොට අර ව්‍යතික්‍රමන අවස්ථාව ඒ ව්‍යතික්‍රමන අවස්ථාවෙන් අපේ සිත රැකෙනවා. ඊළඟට නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කරගෙන නීවරණ යටපත් කරගන්නකොට අර කෙලෙස් මතුවෙන අවස්ථාව අඩු වෙනවා. නමුත් ක්ලේශ මූලයන් භවෙන් භවයට අපේ සිත් සතන් තුළ අනුශය වශයෙන් පවතින. ඒ අනුශය වශයෙන් පවතින ක්ලේශ මූලයන් අහෝසි වෙන්නේ මාර්ගඥාණයෙන් පමණයි. සෝවාන් මාර්ගඥාණයෙන් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන මූලයන් දුර වෙන්නේ. ඒ වගේම අනාගාමී මාර්ගඥාණයෙන් තමයි කාම රාග පටිඝ කියන මේ මූලයන් දුර වෙන්නේ. අරහත් මාර්ගඥාණයෙන් තමයි රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ ක්ලේශ මූලයන් නැවත නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය වෙනවා. දැන් මෙන්න මේ කියන ක්ලේශ මූලයන් දුරු කළොත් විතරයි නැවත කෙලෙස් නොහටගෙන පවතින්නේ. ඒ කියන්නේ යලි නොහට ගන්නා ආකාරයෙන් කෙලස් ප්‍රහාණය කරනවා නම් එහි මූලය උදුරා දමන්නට ඕන. ඒ කියන්නේ අනුශය තත්ත්වයෙන් පවතින ක්ලේශ මූලය අහෝසි කරන්න එහෙම කරන්න පුළුවන් වෙන්නේ මාර්ගඥාණයෙන් පමණයි. ඒතකොට මාර්ගඥාණය කියන්නේ මොකක්ද? මේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග හෙවත් මේ චෛතසික ධර්ම 8ම එක්සිතක එකවර ජනිත වුණොත් තමයි අර ක්ලේශ මූලයන් අහෝසි කිරීමේ ශක්තිය තියෙන්නේ. එහෙම නැත්නම් අපිට අර ක්ලේශයන්ගේ පරිඋත්ථාන අවස්ථාවේ, ව්‍යතික්‍රමන අවස්ථාව වළක්වා ගන්නට පුළුවන් අපේ සිතේ මේ කුසල චෛතසික මතුවෙනකොට එයින් එකක් දෙකක් මතු වුණා වුණත් අපිට ක්ලේශයන්ගේ පරිඋත්ථාන සහ ව්‍යතික්‍රමන අවස්ථා යට කරගන්න පුළුවන්. හැබැයි අනුශය අවස්ථාව ප්‍රහාණය කරන්න හෙවත් ක්ලේශ මූලයන් උදුරා දමන්නට මුලින් උපුටා දමන්නට නම් ඒ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම එකවර එක් සිතක ජනිත වෙන්නට ඕනේ. මේක අපිට පැහැදිලි කරගන්න උදාහරණයක් කිව්වොත් දැන් ඔය වර්තමානයේ පිනතුන් දැකලා ඇතිනේ සමහර දුර ගමන් ගෙනියන බෑග් වලට එහි ඉස්සර නම් තිබුණේ අර ඉබි යතුරක් නේ දාන්න තිබුණේ. එතකොට දැන් තියෙනවා ඒකට අර අංක කරකවලා ඒක අරින්නත් පුළුවන් වහන්නත් පුළුවන්. එතකොට ඒ අංක ටික එක ක්‍රමයකට සකස් කරලා ඊට පස්සේ ඒ ක්‍රමයට තියෙද්දි ඒ බෑගය වැහුවෙන් පස්සේ ආපහු අරින්නට නම් නැවතත් ඒ අංක ටික ඒ සකස් කරපු පිළිවෙලටම ගන්න ඕන. අර අංක ටික එහාට මෙහාට කරලා වෙනස් කරලා තිබ්බන් පස්සේ නැවත අර තමන් බෑග් එක වහනකොට මොන විදිහටද තිබුණේ අන්නේ ක්‍රමයටම අර ටික ආවොත් තමයි ආපහු මේක ඇරෙන්නේ. දැන් අපි හිතමු මේකේ අංක 8ක් තියෙනවා කියලා. ඒ අංක 8 දැන් අපි එක අංකයක් නිවැරදි තැනට අර බෑග් එක වහනකොට තිබිච්ච තැනට එක අංකයක් හරියට කරකව ගන්නවා. කරකව ගත්තට අනිත් අංක හතම වැරදි තැන්වල නම් තියෙන්නේ අර බෑග් එක ඇරෙන්නේ නැහැ, ලොක් එක ඇරෙන්නේ නැහැ. අංක 2ක්, 3ක්, 4ක්, 5ක්, 6ක්, 7ක්ම හරියට කරකිලා තිබ්බත් එක අංකයක් වැරදියට කරකිලා තියෙනවා නම් ඒ බෑග් එක ඇරෙන්නේ නැහැ. එතකොට අටම හරියට නිවැරදි තැනට කැරකුණොත් තමයි එකවරම ඒකේ ලොක් එක ඇරෙන්නේ. බෑග් එක ඇරෙන්නේ, විවෘත වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ සිතේ මතුවෙන මේ කුසල චෛතසික එකක් දෙකක් තුන හතරක් පහක් හයක් හතක් තිබුණා වුණත් ක්ලේශ මූලයන් උදුරා දමන්නට සමත් වෙන්නේ ඒ මාර්ගාංග 8ම එකම සිතක එකවර ජනිත වුණොත් තමයි අර බෑග් එකේ ලොක් එක ඇරුණා වගේ එහෙම නැත්නම් ඒ බෑග් එක විවෘත වෙන්නා වගේ අපේ මනසේ තියෙන ක්ලේශ මූලයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කරන්නට සමත් වෙන්නේ අර චෛතසික ධර්ම 8ම එකවර එක් සිතක ජනිත වුණොත්. ඉතින් මේක 100% ගැළපෙන උපමාවක් නොවෙන්නට පුළුවන්. කාරණේ වටහා ගන්නට මේ උපමාව සිහිපත් කළේ. එතකොට මෙන්න මේ විදිහට ප්‍රතජන සත්වයාගේ සිත් සතන් තුළ විටින් විට මතුවෙනා වූ මේ කුසල චෛතසික දීර්ඝ කාලයක් අපි පුහුණු කරන පුහුණු කරන ප්‍රමාණයට තමයි යම් අවස්ථාවක එක්සිතක එකවරම ඒ චෛතසික ටික මතුවෙන්නට සුදුසුකම් ලබන්නේ. ඒ නිසා තමයි මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ පුහුණු කළ යුත්තක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් උන්වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනවානේ ත්‍රිපරිවට්ටය. ඒ කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් චතුරාර්ය සත්‍යෙම දක්වනවා. එතකොට මේ මාර්ග සත්‍ය සත්‍ය ඥාන කියලා කියන්නේ මේ ආර්ය ශ්‍රාංක මාර්ගයෙන් තමයි නිවන් අවබෝධ කළ හැක්කේ කියන බව වටහා ගැනීම සත්‍ය ඥානය. කෘත්‍ය ඥාන කියලා කියන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8 මනවින් වැඩි යුතුයි පුහුණු කළ යුතුයි කියන බව අවබෝධ කරගනි. කෘත ඥාන කියන්නේ මා විසින් එය මනවින් වඩලා සම්පූර්ණ කළා කියන අවබෝධය. ඒතකොට බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය පිළිබඳවම ඔය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන ත්‍රිපරිවට්ට ද්වාදසාකාරයෙන් උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒතර ප්‍රත්‍යඥ සත්‍යයක් හැටියට ගිහි පැවිදි අපි හැමදෙනාම මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන මේ ආරෂ්ඨාංග මාර්ගය තමයි නිර්වාණ අවබෝධය සඳහා නිවැරදි මඟ කියලා මුලින්ම තේරුම් ගන්නට ඕන වටහා ගන්න ඕන. ඒක කවුරුවත් කියනවට නෙමෙයි පොතකින් ඉගෙන ගත්තට නෙමෙයි තමන් හොඳට අහලා හිතලා කල්පනා කරලා එහි යෙදිලා තමන් ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන මේ මග තමයි අපි ප්‍රගුණ කළ යුත්තේ එහෙම නැත්නම් මේ මග තමයි නිවනට එකම මග කියන බව. ඊළඟට මේ මාර්ග මාර්ගාංග එහෙම නැත්නම් මේ චෛතසික ධර්ම අට නැවත නැවත පුහුණු කළ යුතුයි ප්‍රගුණ කළ යුතුයි වර්ධනය කළ යුතුයි කියලා අපි තේරුම් ගන්නට අන්න එහෙම තේරුම් අරගෙන අකණ්ඩව ඒවා පුරුදු පුහුණු කරන ප්‍රමාණයට තමයි මේ ජීවිතයේ අපි නිවන් දකින්නවද ඊළඟ භවයේ නිවන් දකින්නවද එහෙම නැත්නම් තව ආත්ම බොහෝ ගණනක් යනවද කල්පයක් යනවද කල්ප බොහෝ ගණනක් යනවද කියලා තීරණය වෙන්නේ මේ මාර්ගාංග ධර්ම වඩන ප්‍රමාණය අනුවයි. ඒ නිසා නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍ය අංග වන නිසා නිවන් දැකීම සඳහා මාර්ගය වන නිසා මේ චෛතසික ධර්ම අට මාර්ගාංග ධර්ම හැටියට හඳුන්වලා තියෙනවා. එතකොට මෙහි අංග 8ක් තියෙන නිසා අට්ඨංගික මග්ග කියලා හඳුන්වනවා. එතකොට මේ අට්ඨංගික මාර්ගය අනුගමනය කරන තැනැත්තාට සියලු දුක් නැවත නොහට ගන්න ආකාරයෙන් නිරුද්ධ කරන්නට පුළුවන් නිසා මේ මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයි කියලා හඳුන්වනවා. එතකොට බෞද්ධයින් හැටියට තමන් අපේක්ෂා කරන නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පුරුදු පුහුණු කළ යුත්තේ මේ ආරෂ්ඨායක මාර්ගයයි. එහෙමනම් සෑම බෞද්ධයෙක් විසින්ම ආරෂ්ඨාංග මාර්ගයේ මේ මාර්ගාංග පිළිබඳව මනා වැටහීමක් ඇති කරගෙන ඒවා පුහුණු කිරීම ආරම්භ කළ යුතුයි. අන්න ඒ නිසා තමයි අද දවසේ මේ මාර්ගාංග 8 පිළිබඳව පැහැදිලි කරමින් ආරෂ්ඨාංග මාර්ගයේ විවරණය කරමින් මේ දේශනාව කරන හැටියට ඒ දායක පින්නතුන් ආරාධනා කරන්නට යෙදුනේ. පළමු මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කිව්වේ අපි මුලින් සඳහන් කළා ප්‍රඥා චෛතසිකය. ඒ ප්‍රඥා චෛතසිකය දියුණු කළ යුතුයි විවිධ ක්‍රමවලට. ප්‍රඥා චෛතසිකය දියුණු කරන්න ප්‍රධාන වශයෙන් අපට කරුණු තුනක් හඳුනා ගන්නට පුළුවන්. ඒ තමයි හේතුඵල ඥානය, ත්‍රිලක්ෂණ ඥානය සහ චතුරාර්ය සත්‍ය ඥානය. හේතුඵලය විනිවිද දක්නා වූ ප්‍රඥාව ඒ ප්‍රඥාවෙන් තමයි මේ හේතුවයි මේ ඵලයයි කියලා පැහැදිලිව වෙන්කොට වටහා ගන්න. එතකොට ඒකත් මනසේ ප්‍රභාවක්, මනසේ ආලෝකයක්. ඒ මනසේ ආලෝකයෙන් තමයි අපි අරමුණු වල හේතුඵල ක්‍රියාවලිය වටහා ගන්න. ඒ ඒක හඳුන්වනවා හේතුඵල ඥානය. එහෙම නැත්නම් හේතුඵල ප්‍රඥාව. ඊළඟට ත්‍රිලක්ෂණ ප්‍රඥාව කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලින් යුක්තයි කියන බව වටහා ගැනීම. ඊළඟට චතුසත්‍ය ඥානෙහිවත් චතුසත්‍ය ප්‍රඥාවයි කියලා හඳුන්වන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ කරුණු හතර පිළිබඳව ඇතිවෙන ප්‍රඥාවහිවත් ඥානයි. දැන් එතකොට මෙහි සම්මා දිට්ඨි හැටියට ප්‍රධාන කොටම දක්වලා තියෙන්නේ මේ දුක දුකට හේතුව ඒ දුකෙන් මිදීම සහ ඒ සඳහා මඟ කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව උපදින්නා වූ ප්‍රඥාව තමයි මෙහි නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය මාර්ගාංගයක් හැටියට දක්වන සම්මා දිට්ඨි මාර්ගාංගයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ වගේම සරියුත් හාමුදුරුවෝ සත්‍ය විභංග සූත්‍රයේදී ඒ පිළිබඳව ඒ ආකාරයෙන් තමයි පැහැදිලි කරන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීම කියලා කියන්නේ පළවෙනි සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. ඒ කියලා කියන්නේ මේ සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියන බව වටහා ගැනීම. දැන් මේක ඊටාම අපිට දැන් දුක වැටහෙනවා වගේ හිතුණට මේක බොහොම සූක්ෂම කාරණයක්. ඒ කියන්නේ පින්නතුනේ අපි ගොඩාක් දෙනෙකුට දුක කියලා වැටහෙන්නේ අමාරුව, කැක්කුම, පීඩාව, අපහසුව කියන දුක් වේදනාව තමයි අපි හුඟක් දෙනෙකුට දුක හැටියට වැටහෙන්නේ. එතකොට දුක් වේදනාව දුක හැටියට වැටහුණු ගමන් අපි යම් මුලාවකට පැමිණෙනවා. මොකක්ද මුලාව? වේදනාවේ දුක්ඛ ලක්ෂණය විතරක් නෙමෙයි පවතින්නේ සුඛ ලක්ෂණයකුත් පවතිනවා. ඒ නිසා වේදනාව දෙකට බෙදෙනවා දුක්ඛ වේදනා සහ සුඛ වේදනා. එතකොට දුක්ඛ වේදනාව දුකයි කියලා ගන්නකොට අපි ඊළඟට පැමිණෙන මුලාව තමයි සුඛ වේදනාව සැපයි කියලා අපි ග්‍රහණය කරගන්න උපාදාන කරනවා. එතකොට දුක්ඛ වේදනාව බැහැර කරන්නට අපි පොරබදනවා සුඛ වේදනාව ලං කරගන්නට පොරබදනවා. එතකොට සුඛ වේදනාව හැටියට අපි ලං කරගන්න උත්සාහ කරන්නේ ආපහු මොනවද? සංස්කාර ධර්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්ම. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්ම අපි ලං කරගන්නා තාක්කල් ඒ සංස්කාරයන් යම් තැනකද එහි දුක පවතිනවා. එහෙනම් එතකොට ඒ තැනත්තා දුකෙන් මිදෙන්නේ නැහැ. එමනම් සාමාන්‍ය ලෝකයා දුකෙන් මිදෙන්නට කියලා මේ පීඩාව, අමාරුව, කැක්කුම, අපහසුව දුරු කරලා සැපය, සුවය, පහසුව, ආස්වාදය ලං කරගන්නට වෑයම් කරන තාක්කල් එතනත්තාට දුකෙන් මිදෙන්නට බෑ. ඒ දුක පිළිබඳව ඇති වෙන වැටහීම දුක්ඛ ආර්ය සත්‍ය කියලා හඳුන්වන්නේ නැහැ. ඇයිද හඳුන්වන්නේ නැත්තේ? ඒක මේ තිරිසන් සතුන්ටත් දැනෙන දුක්ඛ වේදනාව පමණයි. ඒ තිරිසන් සතුන්ටත් සාධාරණ වූ දුක දැනගෙන නිවන් දකින්නට බෑ. නිවන් දකින්නට නම් ආර්යයන් වහන්සේලා විසින් දක්නා වූ දුක දැක ගන්නට ඕන. ඒක තමයි දුක්ඛ ආර්ය සත්‍යයි කියලා කියන්නේ. එතකොට නිකම්ම දුක්ඛ සත්‍ය නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍ය. ආර්යයන් වහන්සේලා දුක හැටියට දකින කාරණා. ආර්යයන් වහන්සේලා දුක හැටියට දකින්නේ අර අමාරුව කැක්කම පීඩාව විතරක් නෙමෙයි. එහෙනම් මොනවද හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සියලුම සංස්කාර ධර්මයන් දුක් වශයෙන් දකිනවා ආර්යයන් වහන්සේලා. ඒ කොහොමද? ආර්යයන් වහන්සේලා දුක හඳුනාගන්නේ වේදනාවෙන් නෙවෙයි ලක්ෂණ වලින්. ඒ කියන්නේ සංකත විපරිණාම පීලන ਸੰతాප කියන මේ ලක්ෂණ යම් තැනක තියෙනවා නම් අන්න එය දුක්ඛ කියලා ආර්යයන් වහන්සේලා හඳුනාගන්නවා. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව. ඊළඟට විපරිණාම කියලා කියන්නේ බිඳී යන බව, වෙනස් වෙන බව. පීලන කියලා කියන්නේ පීඩාවටපත් වෙන බව. ਸੰతాප කියලා කියන්නේ දැවෙන, තැවෙන, වෙනසෙන බව. එතකොට මේ සියලුම සංස්කාරයන් අර වේදනාව විතරක් නෙමෙයි දුක්ඛ වේදනාව විතරක් නෙමෙයි අපි හිතමු සුඛ වේදනාව දැන් දුක්ඛ වේදනාවනේ අපි අමාරුයි කැක්කුමයි පීඩාවයි කියලා අයින් කරන්න හදන්නේ අපි සුඛ වේදනාව කියන එකට කැමති. නමුත් ඒ සුඛ වේදනාව ගත්තාම එය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්මයක් නිසා වහා බිඳී යනවා. ඒ නිසා තමයි අපට සැපය ගොඩනගා ගත්තට ඒක වැඩි වේලා වැඩි කාලයක් පවත්වන්නට බැරි වෙන්නේ. වහා බිඳී යනවා. ආයෙත් ඕන නම් ආයෙත් ගොඩනගන්නට ඕන. එතකොට නැවත නැවත හේතු ප්‍රත්‍යයන්ගෙන් ගොඩනගනවා නැවත නැවත බිඳී යනවා. එතකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන වහා බිඳී යනවා හට ගැනීම බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා එහෙමනම් සුඛ වේදනාව ආස්වාදජනක වුණාට එය ඉන්ද්‍රයන්ට ආස්වාදයක් හැටියට හැඟුණට සැබවින් මේ ධර්මයේ ස්වභාවය තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පීඩාවටපත් වෙනවා එතකොට මේ ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා නම් ඒ ධර්මය දුක්ඛ කියලා හඳුන්වනවා. ඇයිද දුක්ඛ කියලා කියන්නේ? දු කියන නිපාතෙන් හඳුන්වන්නේ නින්දිතාර්ථය. මා ප්‍රාණ ක කියන්නේ තනි වචනයක්. ඒයින් අදහස් කරන්නේ හිස් ගතිය. එතකොට දුක්ඛ කියන්නේ නින්දිත වූ හිස් ගතිය. එතකොට නින්දිත වූ හිස් ගතියයි කියලා කියන්නේ දැන් අපි හිතමු මේ කාමරයක් ඇතුලේ තියෙන ශාලාවක් ඇතුලේ තියෙන අවකාශීය හිස් බව ගත්තොත් ඒ අවකාශීය හිස් බව අපට ප්‍රයෝජනෙට ගන්නට පුළුවන් භාණ්ඩයක් තියන්නට ධර්ම ශ්‍රවණය කරන්නට නොඑක් දේවල් සඳහා හැබැයි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනා වූ සංස්කාර ධර්මයන්හි පවතිනේ નિસරු ගතිය හිස් ගතිය කිසිම ප්‍රයෝජනයකට ගත නොහැකි නින්දිත වූ හිස් ගතිය. ඒ කියන්නේ හටගත්ත බිඳුන හටගත්ත බිඳුන. අර පෙන පිටක් වගේ. ජනිත වෙනවා බිඳෙනවා ජනිත වෙනවා බිඳෙනවා. එකෙන් ගත හැකි කිසිවක් නැහැ. එතකොට දැන් මේක අපි වටහා ගන්න ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් දැන් අද අපි ආහාර ගත්තා. හෙට වෙනකොට ඒ මොකුත් නැහැ. ආයේ හෙට නැවත බඩගිනි. හෙට ආපහු ආහාර ගන්නවා. අනිද්දාට ආයෙත් බඩගිනි. එතකොට මේ ජීවිත කාලෙම අපි ඔහොම ආහාර ගන්නවා නැවත කුසගිනි දැනෙනවා නැවත ආහාර ගන්නවා නැවත කුසගිනි දැනෙනවා ඇයිද නැවත කුසගිනි දැනෙන්නේ අර ගත්තු ආහාරය සදාකාලික නැති නිසා ඒක වහා බිඳී යනවා අනිත්‍යයි එතකොට යලි යලි ආහාර ගනිමින් මුළු ජීවිත කාලෙම කෑම කාලා මැරිලා ගියන් පස්සේ ඊළඟ ආත්මය ආපහු මුල ඉඳන් කෑම කන්නට ඕන එක භවයක ඉගෙනගෙන ඉගෙනගෙන මැරුණාම ඊළඟ භවයේ යලිත් මුල ඉඳලා ඉගෙන ගන්න ඕනේ. එක භවයක හම්බ කරලා හම්බ කරලා මිය ගියාම ඊළඟ භවයේ යලිත් හම්බ කරන්න ඕනේ. මුළු සසර ගමනේම අපි මෙතෙක් කාලයක් ඇවිත් තියෙනවා නම් හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගලා තියෙනවා වහා බිඳී ගිහින් තියෙනවා ඒ ඉපදීම් බිඳීම් දෙකෙන් පීඩාවටපත් වෙලා තියෙනවා ඒ හැර අන් කිසිවක් ඉතිරි වෙලා නැහැ. තව බොහෝ කාලයක් සසර ඉදිරියට ගියත් ඔච්චරමයි. එතකොට වේදනාව වශයෙන් ඒක දුක් වේදනාව කිව්වත් සුඛ වේදනාව කිව්වත් උපේක්ඛා වේදනාව කිව්වත් මොන විදිහට අපි ඒක ඉන්ද්‍රයන්ගෙන් සංජානනය කළා වුණත් හඳුනාගත්තා වුණත් ඒ හැම සංස්කාර ධර්මයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී ගිහින්. ඒතර අන්න ඒ නිසා ආර්යයන් වහන්සේලා දකිනවා සබ්බේ සංඛාරා දුක්ඛා. සියලුම සංස්කාර ධර්මයෝ දුක්ඛයෝය. ඒ සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. අර දුක්ඛ වේදනාව විතරක් නෙමෙයි සුඛ වේදනාවත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ඇයිද ඒ දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන නිසා. අන්නේ ආර්යයන් වහන්සේලා දකින ආකාරයෙන් දුක දකින්නට අපේ මනස ප්‍රඥාවෙන් අවදි කරන්නට පුළුවන් නම් අන්නේ තනත්තාට තමයි සම්මා දිට්ඨිය ටිකෙන් ටික වර්ධනය වෙන්නට පටන් ගන්න. එතකොට ඒ තනත්තාට මේ ලෝකයේ සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියලා මතුවලා ප්‍රකට වෙලා පෙනෙන්නට ගන්නවා. මේ කිසිම දෙයක් පවත්වන්නට නඩත්තු කරන්නට ආරක්ෂා කරන්නට රැක ගන්නට උපාදාන කර ගන්නට ඒවා වෙනුවෙන් යුදවදින්නට මිනීමරා ගන්නට තරම් වැදගත් දේවල් නොවේයි කියන බව ඒතනත්තාට ටික ටික වැටහෙන්නට ගන්නවා මෙතනින් නිදහස් වීම නික්මීමමයි එකම ශාන්තිය කියලා ඒතනත්තාට වැටහෙන්නට ගන්නවා එයිද අර දුක් වේදනාව පමණක් ඉවත් කරලා සුඛ වේදනාව තියාගන්න උත්සාහ කරනකොට යලිත් අපි සංස්කාර ධර්මමයි රස කරන්නේ. ඒතර යම් තැනක සංස්කාර ධර්ම පවතිනවා නම් එතන දුක්ඛය පවතිනවා. ඒ නිසා සැබෑ සුවයක් අත්දකින්නට නම් මේ වයින් නිදහස් වෙන්නට ඕන, මේ නික්මෙන්නට ඕන කියන අදහස ඒතනත්තාට මතුවෙනවා. එතකොට ඒ අදහස පැමිණෙන්නට නම් මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය નિවරදිව දකින්නට ඕන. ඒක තමයි දුක පිළිබඳව ඥානය හෙවත් දුක පිළිබඳ අවබෝධය සම්මා දිට්ඨිය ඇති කිරීම කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දුක්ඛ සමුදය දැකීම. දැන් මේ දුක් හටගන්නේ කුමක් නිසාද කියලා හොයනකොට අර කැක්කම අමාරුව පීඩාව මේවා තමයි දුක කියලා හිතනකොට අපට පේන්නේ ඒවා ගොඩනගන්නේ අනිත් අය වගේ. අපට මේ පීඩා කරන්නේ පිටස්තරාය අම්මා තාත්තා නිසා තමයි අපිට මේ ප්‍රශ්න ඇති වුනේ බිරිඳ නිසා සැමියා නිසා දරුවා නිසා අල්ලපු ගෙදර අය හුණියම් කරපු නිසා කොඩි වින කරපු නිසා රටේ ආර්ථික තත්ත්වය නිසා දේශපාලනඥයින්ගේ අවිචාරවත් බව නිසා එහෙම තමයි අපිට පෙනෙන්නේ ඇයි අර දුක් වේදනාව පමණක් දුක හැටියට දකිනකොට එතකොට යම්කිසි කෙනෙක් සමත් වුනොත් මේ සියලු සංස්කාරයන්ම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියලා දකින්නට මනස අවදි කරගත්තොත් ඒතනත්තාට පෙනෙන්නට ගන්නවා මේ සංස්කාර ටික නිර්මාණය කළේ අම්මා තාත්තවත් අල්ලපු gedara අයවත් දේශපාලනඥයවත් නෙවෙයි ඒ සංස්කාර ධර්මයන් නිර්මාණය කරගත්තේ උත්පත්තියත් සමගයි එහෙමනම් උපතක් ඇති වුනේ කුමක් නිසාද උපදින්නට කැමති වුණු නිසායි භව තණ්හාව මතුණු නිසා එහෙම නැත්නම් පෙර භවයේ සංස්කාර ධර්මයන් බිඳී යනකොට ඒ සියල්ල එතනින් අහෝසි වෙන්නට තිබුණා. එසේ අහෝසි නොවි අභිනව ආත්ම භාවයක් හැටියට මේ පංචස්කන්ධය ලැබුවේ භව තණ්හාව නිසායි. භව තණ්හාව ඇති උනේ කාම තණ්හාව නිසායි. එහෙමනම් නැවත නැවතත් අපි කාම තණ්හාව හෙවත් ඉන්ද්‍රයන්ගෙන් විඳින්නට ආස්වාදනය කරන්නට කැමති දේවල් අපේක්ෂා කරන තාක්කල් කාම තණ්හාව වර්ධනය වෙනවා. ඒ කාම තණ්හාවෙන් දේවල් විඳින තාක්කල් භවයේ පවතින්නට තෘෂ්ණාව ඇති වෙනවා. භව තණ්හාව ඇති වෙනවා. ඒ භව තණ්හාව තියෙන තාක්කල් අපි මේ භවයේ මිය යනකොටම යලිත් පංචස්කන්ධයක් ඇතුව උපදිනවා. ඒ පංචස්කන්ධේ පවතින තාක්කල් මේ සංස්කාරයන්ගෙන් මිදිලා නැහැ. ඒ තනත්තා දුක් විඳිනවා. අන්න එහෙම දකිනකොට තමයි ඒ තනත්තාට වැටහෙන්නේ මේ සියලුම දුක අනුන් විසින් ඇති කරන ලද්දක් නෙමෙයි. එහෙම නැත්නම් මේ Taman කියලා කෙනෙක් විසින් ඇති කරන ලද්දකුත් නෙමෙයි. මේ දුක හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා දෙයක් මේ පංචස්කන්ධය නිසයි මේ දුක පවතින්නේ මේ දුකෙන් මිදෙන්නට නම් පංචස්කන්ධයෙන් මිදෙන්නට ඕනේ එමනම් මේ පංචස්කන්ධ දුක්ඛය ජනිත කරන්නේ තෘෂ්ණාවෙන් ඒ තෘෂ්ණාව දුරු කළොත් පමණයි දුකෙන් මිදෙන්නට පුළුවන් කියලා අවබෝධ කරනවා වටහා ගන්න. අන්න එතකොට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සහ නිරෝධාරය සත්‍ය දුක්ඛ සමුදය හැටියට තෘෂ්ණාව දකින්න. ඒ කියන්නේ සමුදය කියලා කියන්නේ ජනිත කරන හේතුව. දුක ඇති කරන මූල හේතුව හැටියට හඳුනා ගන්නවා තෘෂ්ණාව. ඒ දුක් ඒ තෘෂ්ණාව දුරු කළොත් තමයි මේ පංචස්කන්ධයෙන් මිදෙන්නට පුළුවන් වෙන්නේ. අනිත් අය අපට ඇති කරන පීඩාවන්ගෙන් නිදහස් වෙලා විතරක් හරියන්නේ නැහැ. මේ පංචස්කන්ධයම නම් දුක. ඒ පංචස්කන්ධයෙන් මිදුනොත් පමණයි දුකෙන් මිදෙන්න පුළුවන් කියලා නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය වටහා ගන්නවා. ඊළඟට ඒ තෘෂ්ණාව දුරු කරන්න නිකම්ම පුළුවන් කමක් නැහැ. තෘෂ්ණාව දුරු කරන්න කියලා මම මේ දේවල් අතහරිනවා අතහරිනවා කියලා උත්සාහ කළාට තෘෂ්ණාව තියෙන තාක්කල් අපි දේවල් අතහරින්න හැදුවට ඒක සාර්ථක අත්හැරීමක් වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් පොඩි දරුවෙක් තමන් ළඟ තියෙන සෙල්ලම් බඩු ටික ඒවෙන් යම් ආස්වාදයක් ඒ දරුවා විඳිනවා සංකල්පීය වශයෙන්. ඒ කියන්නේ සමහරට යකඩ කෑලි, ලී කෑලි, ප්ලාස්ටික් බෝනික්කෝ ඒවා වෙන්න පුළුවන් තියෙන. හැබැයි ඒ දරුවා ඒ හැම එකටම යම්කිසි සංකල්පයක් ආරෝපණය කළා. බෝනික්කා තමන්ගේ පුතාය, දුවය ආදි වශයෙන් සංකල්පයක් ආරෝපණය කළා. ඒ නිසා ඇඳුම් අන්දවනවා, මූණ හොදනවා, නලවනවා, කෑම කවනවා එතකොට ඒ බෝනික්කා නැති වුණොත් ඒ දරුවට ලොකු චිත්ත පීඩාවක් ඇති වෙනවා. ඒ බෝනික්කා ඉවත් කරන්න කියලා කිව්වට ඒ දරුවා ඒකට කැමති වෙන්නේ නැහැ. එතකොට අම්මා තාත්තා බල කරන නිසා ඒක බැහැර කළා වුණත් ඒ දරුවාගේ සිතෙන් ඒක නිදහස් වෙන්නේ නැහැ. එයිද ඒ පිළිබඳව කැමැත්ත තියෙන නිසා, මානසින් ආරෝපණය කළ සංකල්පය පවතින නිසා. ඒ නිසා අපිට මේ සංස්කාර ධර්මයන් පිළිබඳ තෘෂ්ණාව, කාම ඡන්දය, කාම තණ්හාව තියෙන තාක්කල් අපි මේවා අත්හරින්න හැදුවට අර පීඩාකාරී දේවල් බැහැර කරනවා විනා අපි කැමති දේවල් අත්හරින්නට සූදානම් වෙන්නේ නැහැ. ඉතින් පීඩාකාරී දේවල් අතහැරලා පමණක් නිවන් දකින්න බෑ. පීඩාකාරී දේවල් අතහරිනවා කියන එක තිරසං සත්තුත් කරනවා. තමන් අකමැති දෙයින් තමන් ඉවත් වෙනවා. යම් තැනකට අකමැති නම් යම් සතෙකුට අකමැති නම් තමන් එතනින් බැහැර වෙන්නට උත්සාහ කරනවා. යමකින් පීඩාවක් ඇති වෙනවා නම් ඒකෙන් මිදෙන්නට උත්සාහ කරනවා. ඒක තිරසන් සත්තුන්ටත් තියෙනවා. කායික මානසික පීඩාවට කැමති නැහැ. එතකොට තමන් කැමති නැති දේවල් විතරක් අතහැරලා අපිට නිවන් දකින්නට බෑ. කැමති දේ අතහරින්නට උත්සාහ කරන්න ඕනේ. කියන්නේ නෛෂ්කාම්ම්‍ය කියලා කියන්නේ කැමැත්තයි අතහරින්නේ. ඒ කාමයයි අතහරින්නේ. එතකොට තෘෂ්ණාව දුරු කළොත් පමණයි මේ දුකෙන් මිදෙන්නට පුළුවන් කියලා වටහා ගන්න තැනැත්තා ඒ තෘෂ්ණාව දුරු කිරීමයි සැබෑ විමුක්තිය කියලා දකිනවා. ඒ සඳහා මේ ආරෂ්ඨාංග මාර්ගය පුහුණු කරන්න ඕන සම්මා දිට්ඨිය උපදවන්නට ඕන. තෘෂ්ණාව දුරු කරන්නට නිකම්ම බෑ. ඒ තෘෂ්ණාව දුරු කිරීම සඳහා මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන નિસරු බව අවබෝධ කරන්නට ඕන. දැන් මේවා බොහොම ආස්වාදනීයයි සැපසහගතයි මෙහි සැපයක් තියෙන ඒවා විඳින්නට ඕන ඒවා එකතු කර ගන්නට ඕන ගොඩ ගහ ගන්නට ඕන අත්පත් කර ගන්නට ඕන කියලා අපිට හිතෙන්නේ මේ සංස්කාර ධර්මයන්හි යම්කිසි ආස්වාදයක් තියෙනවා කියලා හිතන නිසා එතකොට මේ සංස්කාරයන්හි පවතින ආස්වාදයේ හුදෙක් මේ ඉන්ද්‍රයන්ගෙන් සංජානනය කරන එහෙම නැත්නම් ඉන්ද්‍රයන්ගෙන් හඳුනා ගන්නා දෙයක් පමණයි ඒ ඉන්ද්‍රියන්ගෙන් මේක සුඛ සහගතව හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ සංකල්ප ගොඩනගන නිසයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ විචිත්‍ර වූ ලෝකේ කාමයයි කියලා දෙයක් නැහැ. ලෝකේ විචිත්‍රත්වයක් තියෙනවා. විචිත්‍රත්වය කියලා කියන්නේ එකකට එකක් වෙනස් වූ විවිධ ස්වરૂප, විවිධ හැඩතල, විවිධ වර්ණ, විවිධ සටහන් පවතිනවා. හැබැයි ඒවාහි කිසිදු කාමයක් ඇත්තේ නැහැ. කාම කියලා කියන්නේ කැමති වීම. ඇයිද කැමති වෙන්නේ? ඒවට යම් යම් සංකල්ප ආරෝපණය කරන නිසා. එනිසා කැමැත්ත කියන එක පුද්ගල අනුබද්ධයි. පුද්ගලයාගේ පුද්ගල කියලා අපි මෙතන සම්මත සම්මුති වශයෙන් කතා කරන්නේ. චිත්තසංතානයේ ගොඩනැගෙන සංකල්පයක් තමයි කැමැත්ත කියලා කියන්නේ. එතකොට ඒ කැමැත්ත ඇති වුනහම තමයි අපට ඒව ආස්වාදයක් හැටියට දැනෙන්නේ. වින්දනයක් හැටියට දැනෙන්නේ. ප්‍රියමනාප වෙන්නේ. ඒව නැවත නැවත ඕන කියලා හිතෙන්නේ. එතකොට ඒ කැමැත්ත ඇති වෙන්නේ කුමක් නිසාද? ඒවාහි යථා ස්වභාවයෙන් නොඇටහෙන නිසා. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. නැවත නැවත ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. මේවාහි ඇති වැදගත්කමක් නැහැ කියන බව හරියට නුවණින් දකින්න නම් මේ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍ය වශයෙන් ජනිත වෙන ආකාරයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට බඳුන් වෙන ආකාරයත් නැවත නැවත විදර්ශනා ප්‍රඥාවෙන් දකින්නට උත්සාහ කරනකොට තමයි අපට අවිද්‍යාව ටිකෙන් ටික දුරු වෙන්නේ විද්‍යාව පහළ වෙන්නේ ප්‍රඥාව පහළ වෙන්නේ අන්න ප්‍රඥාව පහළ වෙනකොට තමයි සම්මා දිට්ඨිය අවදි වෙන්නේ සම්මා දිට්ඨිය අවදි වුණොත් තමයි අවිද්‍යාව දුරු වෙන්නේ අවිද්‍යාව දුරු වුණොත් තමයි තෘෂ්ණාව දුරු වෙන්නේ. තෘෂ්ණාව දුරු වුණොත් තමයි අත්හරින්නට පුළුවන් වෙන්නේ. එහෙම අත්හැරියොත් විතරයි මේ සංස්කාර ධර්මයන්ගෙන් මිදෙන්නට පුළුවන් වෙන්නේ. සංස්කාර ධර්මයන්ගෙන් මිදුනොත් පමණයි දුකෙන් මිදෙන්නට පුළුවන් වෙන්නේ කියලා මේ ගැඹුරු යථාර්ථය වටහා ගන්නට මේ සංස්කාර ධර්මය දුක්ඛ ලක්ෂණයයි ඒ සංස්කාරයන් උපදවන්නා වූ තණ්හාව සමුදය සත්‍යයි ඒ තණ්හාව දුරු කළොත් පමණයි මේ දුකෙන් මිදෙන්නට පුළුවන්. ඒ සඳහා මග මේ සම්මා දිට්ඨිය මුල් කොටගත් මේ මාර්ගාංග ධර්ම දියුණු කිරීමයි කියන මෙන්න මේ ප්‍රඥාව යම් යම් පමනකට වැඩෙනවද ඒ ඒ පමනට එතනත්තාගේ සම්මා දිට්ඨිය වැඩෙනවයි කියලා කියන්නට පුළුවන්. එතන මූලික වශයෙන් ප්‍රතඥන සත්වයෙකුගේ චිත්තසංතානයේ ඔය කියන ප්‍රඥාව යම් යම් ප්‍රමාණයට වර්ධනය වුණාට එය ක්ලේශ මූලය අහෝසි කරන්නට සමත් වෙන්නේ නැහැ. ක්ලේශ මූලයන් අහෝසි කරලා නැවතේ ක්ලේශයන් නොහට ගන්නා තත්ත්වෙන් නිරුද්ධ කරන්නට සමත් වෙන්නේ මාර්ගසිතෙහි පහළ වෙන්නා වූ මේ කියන සම්මා දිට්ඨිය. එනිසා තථාගතයන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයේදී ආරෂ්ඨාංග මාර්ගය කොටස් දෙකකින් දක්වනවා ලෞකික මාර්ගය සහ ලෝකෝත්තර මාර්ගය හැටියට. ලෞකික මාර්ගය කියලා කියන්නේ මාර්ගඥානය උපදවන තෙක් යම් කෙනෙකුගේ චිත්තසංතානයේ ජනිත වෙන්නා වූ මේ මාර්ගාංග ලෞකික මාර්ගාංග. ඒ ලෞකික මාර්ගාංග හැටියට ක්‍රියාත්මක වෙනකොට මාර්ගාංග 1ක් 2ක් 3 4ක් 5ක් 6ක් ඒ විදිහට එක් සිතක මතුවෙන්න පුළුවන්. මාර්ගාංග 8ම එක් සිතක ජනිත වෙන්නේ සෝවාන් සකර්දාගාමි අනාගාමි අරහත් කියන මාර්ග සිත්වල පමණයි. ඒ මාර්ග සිත්වලින් පමණයි අර අනුස්සය වශයෙන් පවතින ක්ලේශ මූලයන් උදුරා දමන්නට පුළුවන්. එතකොට ඔය විදිහට සම්මා දිට්ඨිය දියුණු කළ යුතු වෙනවා ලෞකික වශයෙන් එය දියුණු කරගෙන දියුණු කරගෙන යද්දී තමයි ලෝකෝත්තර භාවයෙන් සම්මාදිට්ඨිය ජනිත කරන්නට සමත් වෙන්නේ. ඊළඟට දෙවන මාර්ගාංගය තමයි සම්මා සංකප්පය. සංකප්ප කියලා කිව්වේ අපි සඳහන් කළා විතක්ක චෛතසිකයයි. ඒ විතර්ක චෛතසිකය ක්‍රම තුනකට ජනිත වෙනවා. මෙක්කම සංකප්ප, අව්‍යාපාද සංකප්ප සහ අවිහිංසා සංකප්ප. අපි සිහිපත් කළා මේ සංකප්ප හෙවත් විතක්ක චෛතසිකයෙන් කුමක්ද කරන්නේ? නැවත නැවත අරමුණ කෙරෙහි අවධානය යොමු කිරීම. යමක් ගැන සිතනවා, කල්පනා කරනවා, ප්‍රත්‍යවේක්ෂා කරනවා, මෙනෙහි කරනවා කියලා කියන්නේ මේ විතක්ක චෛතසිකයේ ක්‍රියාකාරීත්වය. එතකොට සාමාන්‍ය ලෝකයා තුළ ඒ විතක්ක චෛතසිකය අකුසල වශයෙන් ඇති වෙනවා ක්‍රම තුනකට. කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන සහ විහිංසා සංකල්පනා. කාම සංකල්පනා කියලා කියන්නේ Taman කැමති අරමුණු. ඇසින් දකින්නට කැමති දේවල් ගැන නැවත නැවත කල්පනා කරනවා, හිතනවා, මෙනෙහි කරනවා. ඒවා පිළිබඳව නැවත නැවත අවධානය යොමු කරනවා. එතකොට කැමති ශබ්ද ගැන, කැමති ගන්ධයන්, කැමති රසයන්, කැමති ස්පර්ශයන්, මනසින් සිහි කරන්නට කැමති අරමුණු. ඒවා ගැනම නැවත නැවත සිත යොමු කරනවා. අන්න කාම සංකල්පනා ඒකම අරමුණ කෙරෙහි යලි යලිත් අවධානය යොමු කරනවා. නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත සිහි කරනවා. ඒතර කාම සංකල්පනා වලින් භවය වැඩෙනවා. සසර වැඩෙනවා. කෙලෙස් වැඩෙනවා. යම් කෙනෙකුට නිවන් දකින්නට ඕන නම් මේ කාම සංකල්පනා ගැන නැවත නැවත අවධානය යොමු කරනව වෙනුවට නෛෂ්කාම්‍ය සංකල්පනාව වර්ධනය කරන්න ඕනේ. ඒ කියන්නේ කාමයන්ගේ නික්මීම පිළිබඳව නැවත නැවත සිතන්න, කල්පනා කරන්න අවධානය යොමු කරන්න. ඇයිද කාමයන්ගෙන් නික්මෙන්නේ? අර සියලු සංස්කාර ධර්මයන් දුකයි කියලා සම්මා දිට්ඨියෙන් තේරුම් ගන්නකොට මේ සංස්කාර ධර්මයන්ගේ යම්කිසි ආස්වාදයක් ඉන්ද්‍රියන්ට දැනෙන්නේ ඒවා සංකල්පීය වශයෙන් උපාදාන කරන නිසායි එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන මේ සංස්කාර ධර්මයන්හි ඇලෙන්නට තරම් ආස්වාදනය කරන්නට තරම් කිසිවක් නැහැ කියන බව નિවරදිව තේරුම් ගන්න තේරුම් ගන්න ඒතනත්තාට මේ සංස්කාරයන්ගෙන් නික්මීමේ කැමැත්තක් ඇති වෙනවා. අන්නේ Taman මෙතෙක් කාලයක් කැමති වුණු ඇලුම් කළ බැඳුණු මේ සංස්කාරයන්හි ඇලෙන්නට බැඳෙන්නට ආස්වාදනය කරන්නට අත්පත් කරගන්නට තරම් වැදගත් යමක් නැහැ. මේවයින් නික්මීමමයි ශාන්තිය කියන බව නුවණින් වටහාගෙන නැවත නැවත ඒ පිළිබඳව සිතන්න, ඒ පිළිබඳව කල්පනා කරන්න, ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට කෙනෙක් සමත් වෙනවා අන්න ඒ සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා කියලා හඳුන්වනවා. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි ව්‍යාපාද සංකල්පනා බොහෝ කොට ප්‍රතඥ සත්වයින්ට ඇතිවෙනවා. ව්‍යාපාද කියලා කියන්නේ තමන් අකමැති පුද්ගලයින් වෙනසෙනවා නැසෙනවා දකින්නට ඒ අයගේ නැසීම වෙනසීම කැමති වෙන ගතිය ඒ තමන් අකමැති අරමුණු සමග මනසින් ගැටෙන ගතිය එතකොට ඒ තමන් අකමැති අරමුණු නැවත නැවත ඒවා පිළිබඳවම අවධානය යොමු වෙනවා ඒවාෙහි විනාශය නොඑක ආකාරයෙන් තමන් කල්පනා කරනවා හිතනවා මෙනෙහි කරනවා මෙහෙම වෙනවා නම් හොඳයි අර එහෙම වෙනවා නම් හොඳයි ඒ විදිහට ඒ Taman අකමැති පුද්ගලයන්ගෙන් විනාශය අපේක්ෂා කරනකොට ඒ අරමුණම යලි යලි මතුවේ. එතකොට නිර්වාණගාමිනී මාර්ගයේහි ගමන් කරන කෙනාට ඊට ප්‍රතිවිරුද්ධ වූ සංකල්පනාවක්. ඒ කියන්නේ අව්‍යාපාද සංකල්පනාවක්. අනෙක් පුද්ගලයා විනාශ නොකරන්නට ඒ කියන්නේ මෛත්‍රී පූර්වක ආකල්පය. මෛත්‍රී සහගත සංකල්පන අනිත් කෙනාගේ යහපත සුවය અભිවෘද්ධිය කැමති වෙන ගතිය. අන්න ඒ සංකල්පනා ගොඩනගන්නට පුළුවන් නම් එය තමයි නිර්වාණගාමිනී මාර්ගයට උපකාර වෙන්නේ. ඊළඟට විහිංසා සංකල්පනාව බොහෝ ප්‍රත්‍යජන සත්වයින්ට ඇතිවෙනවා. විහිංසා කියලා කියන්නේ අනිත් කෙනාට දුක් ඇති කිරීම. අනිත් අයට දුක් දීම, පීඩා ඇති කිරීම, හානි කිරීම. එතකොට මේ විහිංසා සංකල්පනා වෙනුවට අවිහිංසා සංකල්පනා. ඒ කියන්නේ කරුණාව පෙරදරි කොටගෙන අනිත් කෙනා දුකින් මුදවන්නට අනිත් කෙනාගේ දුක් අඩු කරන්නට අනිත් කෙනාගේ දුක් පීඩා අවම කරන්න කැප වෙන්න ඒ පිළිබඳව කල්පනා කරන්න ඒ දුක් අඩු කරන ක්‍රමය පිළිබඳව යලි යලි සිතන්න කල්පනා කරන්න ඒ පිළිබඳ සැලසුම් හදන්න එතකොට ඒ කරුණාව මුල් කොටගත් ඒ බඳු සංකල්පනා ගොඩනගන්නට පුළුවන් නම් එය තමයි නිර්වාණ ගාමිනී මාර්ගයට උපකාර වෙන්නේ මෙන්න මේ කියන විදිහට නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා සහ අවිහිංසා සංකල්පනා කියන මේ ත්‍රිවිධාකාරයෙන් විතර්ක චෛතසිකය මෙහෙවීම පුරුදු පුහුණු කිරීම තමයි නිර්වාණගාමිනී මාර්ගයට උපකාර වෙන්නේ මාර්ගාංගයක් හැටියට එය සම්මා සංකප්ප මාර්ගාංගයයි කියලා හඳුන්වනවා ඊළඟ මාර්ගාංග තුන විරති චෛතසික හැටියට අපි සිහිපත් කළා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වාචා කියලා කියන්නේ මුසාවාද පිසුන වාච පරස වාච සම්පප්පලාප කියන මේ වැරදි වචනෙන් වැළකීම. ඒතකොට සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිත්වල මුසාවෙන් වළකිනකොට එක් අවස්ථාවක විරති චෛතසිකය ඇති වෙනවා. ඊළඟට නැවත අවස්ථාවක කේලම් කීමෙන් වළකිනකොට නැවත අර විරති චෛතසිකය මතුවෙනවා. පරස වචන කීමෙන් වළකිනකොට ඒක මතුවෙනවා. මේ විදිහට එක් එක් අවස්ථාවල මේවා පුරුදු පුහුණු කරලා මාර්ගසිතෙහිදී තමයි මේ වාචසික දුස්චරිත හතරෙන්ම වැළකීම් වශයෙන් එකවරම මේ සම්මා වාචා චෛතසික ගොඩ නැගෙන්නේ. ඒතර සම්මා වාචා කියලා කියන්නේ වැරදි වචනයෙන් වැළැක්වීම වශයෙන් අපේ සිත තුළ ඇතිවෙන එක්තරා ගුණයක්. ඒ නිසා තමයි ඒක විරති චෛතසිකයක් හැටියට හඳුන්වන්නේ. ඒන් කරන්නේ වචනයෙන් සිද්ධ වෙන වැරදි වලින් වැළැක්වීම. එතකොට එහෙම වළක්වන්න නම් මූලික වශයෙන් අපි ඒ වචනයෙන් සිද්ධ වෙන වැරදි තේරුම් ගන්නට ඕන. ඒවා නැවත නැවත පාවිච්චි කළොත් ඒකෙන් සිද්ධ වෙන හානිය, අවැඩ Tamanටත් ලෝකෙටත් සිද්ධ වෙන අනර්ථය තේරුම් ගන්නට ඕන. ඒන් වැළකීම අවශ්‍යයි කියලා සිතට ගන්නට ඕන. ඊට පස්සේ තමයි ටිකෙන් ටික ඒන් වැළකීම සඳහා සිත පුහුණු කළ යුත්තේ. හැම හැම කටයුත්තක්ම එහෙම තමයි මුලින් අහලා තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ හිතලා කල්පනා කරලා ඒවා හොඳට සිත් ධාරණය කර ගන්නට ඕන. ඊට පස්සේ පුහුණු කරන්නට ඕන අවශ්‍ය තැන. ඊළඟ මාර්ගාංගය සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කිව්වේ කයින් සිද්ධ වෙන වැරදි වලින් වැළකීම. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර. ඒවත් වෙන වෙන අවස්ථාවල තමයි ජනිත වෙන්නේ මාර්ගසිතේ තමයි ඒ කයෙන් සිද්ධ වෙන වැරදි තුනෙන්ම වැළකීම් වශයෙන් එකවරම මේ සම්මා කම්මන්ත චෛතසිකයේවත් මාර්ගාංගය අවදි වෙනවා. ඉතින් ඒකත් අර විදිහට ප්‍රාණඝාතයේ ආදීනව ඒන් තමන්ටත් අනුන්ටත් සිද්ධ වෙන හානිය සොරකම් කිරීමේ ආදීනවේ තමන්ටත් අනුන්ටත් වෙන හානිය කාම මිත්‍යාචාරයෙන් තමන්ටත් අනුන්ටත් වෙන හානිය මේවා ඉස්සරලා අහලා දැනගන්නට ඕනේ ඊට පස්සේ හිතලා කල්පනා කරලා තේරුම් අරගෙන අදිෂ්ඨාන කරගන්නට ඕනෙයින් වලකින්නට ඊළඟට ඒවා සඳහා පෙළඹෙන කරුණු මතුවෙනකොට ඒන් වැළකී සිටීම වශයෙන් සිත පුහුණු කරන්නට එහෙම දීර්ඝ කාලයක් පුහුණු කරනකොට වෙන්වෙන්ව පුහුණු කරනකොට යම් අවස්ථාවක කයින් සිද්ධ වෙන සියලු වැරදි වලින් වැළකීම් වශයෙන් ඒ චෛතසිකය හෙවත් සම්මා කම්මන්ත මාර්ගාංගය මාර්ගසිතෙහි අවදි වෙන්නට සුදුසුකම් ලබනවා. ඊළඟ අවස්ථාව තමයි සම්මා ආජීව. සම්මා ආජීව කියලා කියන්නේ ඉපයීම් සහ පරිහරණය කිරීමේදී සාවද්ද ලෙස උපයන්නේ නැතිව සාවද්ද ලෙස පරිහරණය කරන්නේ නැතිව ඉන්නට උපකාර වෙන මානසික ගුණය. සාවද්ද ඉපයීම සාවද්ද පරිහරණය කියලා කියන්නේ දැන් සමහර කෙනෙක් මුදල් හෝ සම්පත් උපයද්දි ජීවිතේ පවත්වන්නට ජීවනෝපාය ක්‍රියාවලියේදී වැරදි කරනවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ නොකල යුතු වෙළඳාම, මාංශ වෙළඳාම, සත්ව වෙළඳාම, මද්ද්‍රව්‍ය වෙළඳාම, අවියායුධ වෙළඳාම, විස වෙළඳාම කියන මේ වෙළඳාම් පහ නොකල යුතුයි. එතකොට ඒව විතරක් නෙමෙයි වැළකී යුත්තේ ධාර්මික වෙළඳාමක් කළා වුණත් හොරට කිරන, හොරට මනින, වංචා කරන අල්ලස් ගන්න ඒබඳු දේවල් වලින් වැළකීලා ධාර්මිකව දිවි පැවැත්වීම සඳහා සම්පත් උපයන්නට ඒ ඉපයූ දේ Tamanටත් අනුන්ටත් හානියක් කරන්නේ නැතිව ධාර්මිකව පරිහරණය කරනවා ඉපයීම් පරිහරණය කිරීම කියන ක්‍රියාවන් දෙකේදීම Tamanටත් අනුන්ටත් හානියක් අනර්ථයක් නොකොට දේවල් කරන්න පුළුවන් නම් ඒක තමයි සම්මා කම්මන්ත කියන්නේ ඒතර ගිහියාට ඒක එක විදිහකට පැවිද්දාට පැවිද්දා තමන් උපයන්නේ නැහැනේ අනුන්ගෙන් ලබන්නේ. ඒතර අනුන්ගෙන් ලබනකොට ඒක ධාර්මිකව අනුන් දෙන දේ, අනුන් කැමැත්තෙන් දෙන දේ, පරිත්‍යාග කරන දේ ලබා ගන්නවා රෙන්නට රවටලා, වංචා කරලා, සැරවැර කරලා, බැනවැදිලා, උපක්‍රමශීලී වෙලා එහෙම ලබා ගැනීම පැවිද්දාට යෝග්‍ය නැහැ. මේ විදිහට ගිහි පැවිදි දෙපාර්ශ්වයම ඉපයින් පරිහරණය කිරීම කියන මේ කාර්යයන් දෙකෙහිදී Tamanටත් ලෝකයටත් අනර්ථයක් නොවි ඒක දිවි පැවැත්වීම තමයි සම්මා ආජීව කියන්නේ ඒ සඳහා උපකාර වෙන මානසික ගුණය තමයි සම්මා ආජීව නම් වූ විරති චෛතසිකයේවත් සම්මා ආජීව නම් මාර්ගාංගයේ හැටියට හඳුන්වනවා ඊළඟට සම්මා වායාම. සම්මා වායාම කිව්වේ විරිය චෛතසිකය. අපි මුලින් සිහිපත් කළා ඒක කුසල අකුසල දෙකේම යෙදෙනවා. බොහෝ කොට අපේ සිත්වල ලෝභය නිසා වීර්ය හට ගන්නවා. ලෝභයෙන් වීර්ය හටගත්තාම ඕන තරම් කැප වෙන්න පුළුවන්. ඊළඟට ඊර්ෂ්‍යාවෙන් වීර්ය හට ගන්නවා. භීතියෙන් වීර්ය හට ගන්නවා. මෙහෙම ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හට ගන්නා වීර්ය කුසල වීර්යක් නෙමෙයි. අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් ඒවා මුල් කොටගෙන යම් වීරයක් හට ගන්නවා නම් ඒක තමයි කුසල වීරය. ඒ කුසල වීරය තමයි අපට කෙලස් ප්‍රහාණය සඳහා හේතු වෙන්නේ. එහි ගුණාංග බුදුරජාණන් වහන්සේ හතරක් දේශනා කරනවා. ඒ තමයි නූපන් අකුසල් නූපද වීම, උපන් අකුසල් දුරු කිරීම, නූපන් කුසල් ඉපදවීම සහ උපන් කුසල් වර්ධනය කිරීම කියන මෙන්න මේ ගුණාංග වලින් යුක්ත කායික මානසික උත්සාහය තමයි සම්මා වායාම මාර්ගාංගය හැටියට දක්වන්නේ. එය තමයි නිවනට උපකාර ඊළඟට සම්මා සති සම්මා සති කියලා කියන්නේ සතිචෛතසිකය සතිචෛතසිකේ කොහොමද කුසලචෛතසිකය ඒක අකුසල් සිත්වල යෙදෙන්නේ නැහැ මේ කුසලචෛතසිකේ මොකද්ද කරන්නේ අපට අවධානය යොමු කරන්නට අවශ්‍ය අරමුණ කෙරෙහි පූර්ණ වශයෙන් අවධානය පවත්වන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් යම්කිසි අරමුණක් කෙරෙහි අපේ සිත යොමු කරනවා නම් ඒ අරමුණත් අපට පැහැදිලිව දැනෙන්නට ගන්නවා. ඒ අරමුණ අරමුණු කරන්නා වූ සිතත් අපට පැහැදිලිව දැනෙන්නට ගන්නවා. ඒ අරමුණ සහ සිත කියන මේ ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත් කියන මේ දෙකෙහිම ක්‍රියාකාරීත්වය ගැන පූර්ණ අවධානය පවත්වන්නට පුළුවන් ගතිය තමයි මේ සතිචෛතසිකයෙන් කෙරෙන්නේ. එතකොට තවත් විදිහකට ඒක විස්තර කළොත් සතිචෛතසිකේ යම් තැනක පවතිනවා නම් ඒ සම්බන්ධ එහෙම නැත්නම් ඒ අරමුණ සම්බන්ධව කලින් ඇති කරගෙන තියෙන සංකල්ප මනෝභාවයන් උපාදානයන් තුල එල්බ ගන්නෙ නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි යමක් දිහා බලනකොට යමක් අහනකොට යමක් රස විඳිනකොට කලින් ඒවා අත්දැකලා යම්කිසි අත්දැකීමක් තියෙනවා නම් ඒ අත්දැකීම මතු කරගෙන තමයි දේවල් භුක්ති විඳින්නේ. දැන් සමහර කෙනෙක් තේ එකක් බිව්වා වුණත් කියන්නේ අම්මා හදලා දෙන තේ එක තරම් රස නැහැ. එතකොට අර අම්මා හදලා දීපු තේකේ රසය හිතේ තියාගෙන ඒක උපාදාන කරගෙන තමයි අනිත් තේක බොන්නේ. අම්මා උයලා දීපු කෑම ටික තරම් රස නැහැ. ඒතකොට ඒක උපාදාන කරගෙන ඒ සංකල්පයේ හිතේ තියාගෙන තමයි අනිත් කෑම කන්නේ. එතකොට තමයි මේ වෙනස අපට දැනෙන්නේ. ඒතකොට ඇයි එහෙම වෙන්නේ? අපිට මේ වර්තමානයේ අනුභව කරන දේ ගැන පූර්ණ අවධානය යොමු කරන්න බෑ. අර කලින් අනුභව කරපු දේ පිළිබඳ සංඥා සංකල්ප උපාදාන කරගෙන ඒ තුලින් තමයි මේ දිහා බලන්නේ. එතකොට අපි දකින්නේ මේ තියෙන එක නෙමෙයි අර කලින් එක. අන්න එහෙම පටලැවිල්ලක් අපේ සිත්වල ඇති වෙනවා. එහෙම නැත්නම් අපි අනාගත උපකල්පනයන් මත කටයුතු කරනවා. එහෙමත් නැත්නම් වර්තමානයේ හැඟීම් වලට වහල් වෙනවා. එක්කෝ අතීත සංකල්ප මත එල්බ ගන්නවා. එහෙම නැත්නම් අනාගත උපකල්පන මත එල්බ ගන්නවා. එහෙම නැත්නම් පූර්ණ වශයෙන් වර්තමාන අරමුණට අවධානය යොමු කළත් දැන් අපි හිතමු කොටියෙක් සිංහෙක් ගොදුරකට පනින්න සූදානම් වෙනකොට ඒ අරමුණ කෙරෙහි පූර්ණ අවධානය යොමු කරනවා. අවධානය යොමු කරාට ඒ සතා ඒ මොහොතේ හැඟීම් වලට වහල් වෙලා. يعني මානසික ආවේග, තෘෂ්ණාව, ඒ වගේම මමත්වය ඒ හැඟීම් වලට වහල් වෙලා තමයි ඒ ගොදුර කෙරෙහි අවධානය යොමු කරන්නේ. එතකොට නිවැරදිව මේ අරමුණ පිළිබඳවත් Tamanගේ සිත පිළිබඳවත් වැටහෙන්නේ නැහැ. එතකොට අපි මිනිස්සු හැටියටත් එහෙමයි යම් අරමුණක් ගැන අවධානය යොමු කරනකොට තමන්ගේ සිතට මොකද වෙන්නේ කියලා අපිට වැටහීමක් නැහැ. ඒතකොට හැඟීම් වලට වහල් වෙලා අරමුණ කෙරෙහි අවධානය යොමු කළාට තේරුමක් නැහැ. එහෙමනම් සම්මා සතිය කියලා කියන්නේ පූර්ව උපාදාන වලින් සිත නිදහස් කරගෙන අනාගත උපකල්පන වල එල්බ ගන්නේ නැතිව වර්තමාන අරමුණට අවධානය යොමු කරන්න ඕන හැඟීම් වලට වහල් නොවි. අන්න එහෙම පුළුවන් නම් තමයි අරමුණ පිළිබඳවත් සිත පිළිබඳවත් සම්පූර්ණ යථාර්ථය වටහා ගන්නට පුළුවන් විදිහේ නිදහස් මනසින් අපට ඒ අරමුණු ගැනීමේ ක්‍රියාවලිය දිහා බලන්නට පුළුවන් වෙන්නේ. අන්නේ හැකියාව තමයි සති චෛතසිකය. මේවා ගැන ඉගෙන ගන්න ඕන, හිතන්න, කල්පනා කරන්න ඕන, තේරුම් ගන්න ඕන. ඊළඟට සතර සතිපට්ඨාන වශයෙන් ඒවා පුහුණු කරන්න ඕන. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර ආකාරයෙන් මේ සතිපට්ඨානෙ ප්‍රගුණ කරන තරමට තමයි කෙලස් ප්‍රහාණය කරන්නට යෝග්‍ය විදිහට සති චෛතසිකයේ හෙවත් මේ සම්මා සති නැමැති මාර්ගාංගය වර්ධනය වෙන්නේ. ඊළඟට අවසාන මාර්ගාංගය තමයි සම්මා සමාධි. සමාධිය සෑම සිතකම යෙදෙන චෛතසිකයක් කුසල අකුසල් ભેදයකින් තොරව එතකොට මේ සමාධියත් අපි වෙන් කරගන්නට ඕන කුසල චිත්ත ඒකාග්‍රතාවය. කුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාවය තමයි මෙතන සම්මා සමාධි කියන්නේ. සමාධි කියලා කියන්නේ දියුණු කරන ලද ඒකාග්‍රතා චෛතසික. එතකොට කුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාවය දියුණු කළොත් අන්න ඒ ඒකාග්‍රතාවය අපට උපකාර වෙනවා අරමුණු වල යථාර්ථය දකින්න. ඒතර සමාධිය කොහොමද අපට උපකාර වෙන්නේ? උදාහරණයක් හැටියට ගත්තොත් අපි වේගයෙන් යන වාහනයක ජනේලයෙන් පිටත බලනවා. එතකොට ගස්, කොළන්, ගෙවල්, දොරවල්, පුද්ගලයෝ, දැන්වීම් පුවරු බොහෝ දේවල් වේගෙන් පහුවෙනවා. ඒක ඒක දිහා බලනකොට මේක පහුවෙලා ඊළඟ එක නෙතට අරමුණු. එතකොට එකක්වත් හරියට පැහැදිලි නෑ. ඇයිද? වේගය වැඩි නිසා එක් අරමුණක වැඩි වේලාවක් අවධානය පවත්ව ගන්න බෑ. ඒක පහුවෙලා ඊළඟ අරමුණ, ඊළඟ අරමුණ, ඊළඟ අරමුණ වේගයෙන් එනවා. එහෙම වෙනකොට එකක්වත් පැහැදිලි නැහැ. වේගය ටිකක් අඩු කරන්න පුළුවන් නම් එක අරමුණක වැඩි වෙලාවක් බලාගෙන ඉන්නට පුළුවන්. එතකොට වඩාත් පැහැදිලි. වාහනේ නවත්තලා අපිට එකම කරුණක් දිහා බොහෝ වෙලා බලා ඉන්න පුළුවන් නම් ඒ ගහ මොකක්ද? ඒකේ කොළ කොහමද? ගෙඩි කොහමද? මල් කොහමද? පුද්ගලයෙක් නම් ඒ කවුද? හැඩරුව ඊළඟට දැන්වීම් පූර්වක් නම් එහි සටහන් කරලා තියෙන මොනවද සියල්ලක් මනවින් අපට හඳුනා ගන්නට පුළුවන්. එයිද අරමුණෙන් අරමුණ එහාට යන්නේ නැතුව එකම අරමුණෙහි බොහෝ වේලාවක් අවධානය පවත්වන්නට පුළුවන් වෙච්ච නිසා. අන්න ඒ වගේ අපේ සිත එක් අරමුණක් ගැන වහාම බිඳී යනවා. ඊළඟ චිත්ත පරම්පරාවෙන් වෙනත් අරමුණක්. ඊළඟ චිත්ත පරම්පරාවෙන් වෙනත් අරමුණක්. මේ විදිහට අසුරු සනක් ගහනකොට කෝටි ලක්ෂයක් පමණ සිත් ඇතිවෙමින් නැති වෙනවා. ඒ ඇතිවෙන චිත්ත පරම්පරාවන්ගෙන් වෙනත් වෙනත් අරමුණු ගන්නකොට අර වේගෙන් වාහනේ යද්දී අරමුණු මාරු වෙනවා වගේ වහවහ අරමුණෙන් අරමුණට සිත යනවා. එතකොට වික්ෂිප්තයි. කිසිවක් හරියට වටහා ගන්නට බෑ. ඒ නිසා අපේ සිත පුහුණු කරන්නට ඕන අර වාහනේ නවත්තලා එකක් දිහා අපි බොහෝ වෙලා බලාගෙන ඉන්නවා වගේ එකම අරමුණක් කෙරෙහි අපේ සිත බොහෝ වේලා නැවත නැවත පවත්වන්නට පුළුවන් හැටියට ඒකාග්‍රතාවය කුසල් සිත පදනම් කොටගෙන දියුණු කරන්න පුළුවන් නම් අන්නේ කුසල් සිත මුල් කොටගෙන දියුණු කරන ලද ඒකාග්‍රතාවය තමයි සමාධි කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් සමාධි මාර්ගාංගයයි කියලා හඳුන්වනවා. මෙන්න මේ විදිහට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංග 8ක් හැටියට දක්වන්නේ අපේ සිත්වල ගොඩනැගෙන කුසල චෛතසික 8ක්. ඒ කුසල චෛතසික 8 නැවත නැවත ප්‍රගුණ කරනකොට ඒ ලෞකික වශයෙන් තමයි දියුණු වෙන්නේ යම් අවස්ථාවක එක්සිතක එක්වරම ඒ මාර්ගාංග 8ම එකවර ජනිත වුණොත් කෙලස් ප්‍රහාණය කරන්නට සමත් වෙනවා. ඒ නිසා මේ මාර්ගාංග 8 නිර්වාණ ගාමිනී මාර්ගයයි දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගයයි ආරෂ්ඨාංගික මාර්ගයයි කියන මේ නම් වලින් හඳුන්වන්නේ. ඉතින් කෙනෙකුට නිවන් දකින්නට අවශ්‍ය නම් නොයරදීම මේ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 රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ රත්මලාන වෙඩිකන්ද පාරේ පදිංචි නාලිනී සානිස් මහත්මිය ඇතුළු දූ දරුවන් විසිනි පින්කමේ ආරම්භන 2012 ජූලි මාස 18 වන දින මිය පරලෝ යන්නට යෙදුණු හෙන්ස්ලි ක්ලිෆර්ඩ් කපුගම සානිස් තමන්ගේ ස්වාමි පුරුෂයාණන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම 2015 වර්ෂයේ මිය ගිය හපුආරච්චිගේ මහින්ද ලක්ෂ්මන් පෙරේරා වැඩිමහල් සහෝදරය ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේ සියස මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලය ඇතුළු සැමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙන අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන් හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ප්‍රඥාව දියුණු වෙන පින්කමක් තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක් ඒ වගේම ධර්ම පරිස්කාර පූජා කිරීමත් ජීවිතයේ සැපල වෙන පින්කම් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දරන නාලිනී සානිස් මහත්මිය ඇතුළු දූදරු හැමදෙනාටමත් ආශිර්වාද කරන සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව ලැබේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් 2012 ජූලි මාස 18 වන දින මිය පරලෝ යන්ට එදුණු හෙන්ස්ලි ක්ලිෆර්ඩ් කපුගම සානිස් තමන්ගේ ස්වාමි පුරුෂයාණන් ඒ වගේම හපුආරච්චිගේ මහින්ද ලක්ෂ්මන් පෙරේරා සහෝදරය ඇතුළු මියගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි